ආනන්ද මහින්කන්ද මහත්මයා සුවනන් තෙරුවන් සරණයි. තත්තර ඔබ වහන්සේ ඉතාමත්ම වැදගත් කරුණක් ඉදිරිපත් කරා. සුවනන්ත මට මේ අර ඔබ වහන්සේ අර මුලින් සාකච්ඡාවේදී අර නිර්ආමිෂ ප්‍රීතිය ගැන කිව්වනේ. සදාහන් කරන්නේ ඊට පස්සේ අර කුරුපු මහත්තයාගේ සාකච්ඡාවකට තව නිර්මාංශ ගැන මට හිතුණා. අතර මම මේ ওই නිර්මාංශ ප්‍රතිපදාව ඉන්න කෙනෙක් හැටියට ඊ타ත්ම ඉහළ නිර්මාංශ මේ මේ නිර්ආමිෂ සුවයක් විඳින කෙනෙක්. මොකද ඒක එතන අර අර කුරුප මහත්තයා සඳහන් කරා වගේ මේ ඒක තමන්ගේ ආත්ම මොකද්ද මේ තමන්ගේ ලොකුකම කියන්න කරන දෙයක් නෙමෙයි. උදෙක්ම සතුන් විඳින වේදනාව. දැන් සතුන් ලංකාවේ කුකුල්ලක් 8ක් විතර මරණ එක දවසට ස්වාමීන් වහන්සේ. හරක් 5000ක් විතර. එතකොට මේ දුක වේදනාව සහ එකක් ඒකලම අපි දන්නේ නැති දැන් ලංකාවේ මිනිස්සු 85ක් මැරෙන්නේ ලංකාවේ ස්වාමීන් දැන් බෝනවන රෝගවලින්. ඉතින් දැන් ඇමරිකාවේ මේකට ප්‍රධාන හේතු වශයෙන් දැන් ඒගොල්ලෝ ගණන් ගන්නේ මේ සත්ව ප්‍රෝටීන සත්ව ආහාර ගැනීම. සහ ඉතින් පරිසරයට වෙන හානිය. ඉතින් මේ ගැන දැනුවත් කිරීමක් තමයි කරන්නේ. දැන් ගොඩාක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි හුඟක් වෙලාවට මේ මේ ගැන කතා කරන්නේ මේ තමන්ගේ ලොකුකම් පෙන්වන්න කියන එකක් වගේ කතාවක් සමාජයේ පැතිරලා යනවා. නමුත් ඒක පුදුම නිර්ාමයේ සුවයක් විඳින්න පුළුවන්. මොකද අපේ ධනේ ශ්‍රමයේ වේදන් කරගෙන මේක කරනකොට මේකෙන් මේ සිද්ධ කරන්නේ හුදෙක්ම අනිත් අයගේ පරාර්ථයම මේ සලකා ගන්න තමයි මේ කියන්නේ සතුන්ගේ හෝ අනිත් මිනිසුන්ගේ. ඉතින් ඒක හරි නිරාමිත ප්‍රීතිය භුක්ති විඳින්න හොඳම තැනක් කියලා මට හිතෙනවා ස්වාමීනි. ඔව් දැන් ඔබතුමා කිව්ව කාරණේ ඒක 100%ක්ම නිවැරදි. මොකද දැන් අපි මේ හැමතැනදීම මතු කරන්න උත්සාහ කරන්නේ toy කාරණේ. ඒ කියන්නේ අපි කරන දෙයට පැහැදිලි දැක්මක් තියෙන්න ඕන. ඒ දැක්ම නැති වුනහම තමයි එතන දෘෂ්ටිගතික වෙන්නේ. දැන් ඒ ඇත්තටම මේ එතුමා කුරුප මහත්තයා එතන සිහිපත් කළේ කුරුප මහත්තයා වුණත් දැන් මේක අතහැරලා තියෙන්නේ ඔය කියන දැක්මෙන් නෙමෙයි. අර දැන් මේ අලුත් සියවසක් පටන් ගන්නවා එතනදි මම අලුත් ප්‍රතිපත්තියක් පටන් ගන්නවා. එතකොට එතන යම්කිසි අර සංකල්පීය වශයෙන් මම වඩා හොඳ කෙනෙක් වෙන්න ඕන කියන ආකල්පයක් මිසක් ඔය කියන දැක්ම එතන නැහැ. ඒ නිසායි එතුමා ඒක මතු කළේ. එතකොට හැබැයි අර මොන මොන පදනමක් තුල හරි අපි මස් මාංශ කෑමෙන් වළකිනවා නම් ඒක ශ්‍රේෂ්ඨයි. හැබැයි ඒකට අර නිවැරදි දැක්මත් එකතු කරගත්තොත් තමයි ඔබතුමා කියන ඔය කියන निराமிස සෝය අපට අත්විඳින්නට පුළුවන් වෙන්නේ. අර දැක්මක් නැතුව හරි ඒකෙන් වැළකීලා ඉන්නකොට අර පිළිකා හැදෙන එකෙන් බෝනවන රෝග හැදෙන එකෙන් ඒ ටිකෙන් පරිස්සම් වෙන්න පුළුවන්. හැබැයි දැක්මක් ඇතුව අපි ඒකෙන් පරිස්සම් වුණොත් අපිට ඔය කියන නිර්ආමිස සතුට සුවේ විඳින්න පුළුවන්. ඒක ඍජුවම විමුක්ති මගට අපට උපකාර වෙනවා නැවැත්ම සඳහා. පැහැදිලි සානන්ද සාදු සාදු සාදු ඔබ හතරත්තම අර ඔබ හතර ලස්සනට ඊට කිව්ව මේ එකලාට දෙන ඔබ හතර මේ කරුණු කොහෙන් හොයාගන්නවද කියලා. දැන් අර මේ <laughs> කිව්වා ඒක ආගෙන ඒක ඒක ධර්මික වෙන්න ඕනේ. ඒ ආදි වශයෙන් අපිවත් හිතලා දුන්නා. ඉතින් ඔබ හස්සේ මේ ගොඩක් වින් ඔබ හස්සට සවන්.